ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි නිවන් මාර්ගය ගැන කතා කරමින් සිටින්නේ එහෙමයි ස්වාමී එතකොට මෙතන විස්තර විභාග වශයෙන් අපි යම් යම් කාරණා විස්තර කරමින් කියනවා ඒකට හේතුව තමයි ගොඩාක් අයට දක්ෂතාවය නැහැ මේ කියන කාරණාව හරියට තේරුම් ගන්න. එහෙමයි ස්වාමී. ඒ නිසා නොඑක් වචන වලින් සමහරට මේ තියෙන උපමා තවත් උපමා වලින් විස්තර කරන්න සිද්ධ වෙනවා සදහැවතුන්ට තේරෙන්න. දැන් ඉදිරියට යනකොට ඉදිරියට ගොඩාක් යනකොට තවත් මේ තේරෙන්නේ නැතු යනවා. දැන් උදාහරණයක් ගන්නකො මනුස්ස ජීවිතේ දුර්ලභයි මිනිසත් බව ලැබෙන්නේ කන කැස් බෑවා වියසිදුරින් ආස බලනවා වගේ කියනකොට වියගහ කියන එක තේරෙන්නේ කීයෙන් කී දෙනාද කියලා බලන්නකො. එහෙමයි ස්වාමීනි. දැන් මහත්මයා කසී බාරද්වාජ සූත්‍රයේ මිනිසුන්ට විස්තර කරලා කියලා ඒකේ තියෙන දහන් රසය ලබලා දෙන්න මං හරි ආසාවක් තියෙනවා. ප්‍රශ්නේ ඒ කසී බාරද්වාජ සූත්‍රයේ ඒ තියෙන අර්ථ ටික ඔක්කොම තේරෙන්නේ මේ සීසාන එක ගැන තේරෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. නඟුල ගැන තේරෙන්න ඕන. ඒ හාරක් බානක් බැඳලා නඟුලෙන් හීහාන සිද්ධිය සම්පූර්ණයෙන්ම තේරෙන්න ඕන. මේ එකෙන් කෙරෙන කෘත්‍ය ඒව දැකලා තියෙන්න ඕන. එතකොට තමයි හොඳටම තේරෙන්නේ. හරිනේ. හා සීසාමෙන් හිටපු මිනිස්සුකුනේ බුදුරජාණන් වහන්සේ ධම්ම දේශේ. එහෙමයි ස්වාමී. එහෙම නේද? ඒකට එයාට ඒක සම්පූර්ණයෙන්ම තේරෙනවනේ. ඒ වගේ තමයි අද කාලේ නඟුලක් දැකලා නැහැ. දැන් උන් ටිකක් වැඩි හිටිය අය තමයි සීසානික ගැන දන්නේ. ඒකට දැන් උපමාවක් කිව්වොත් එහෙම අර ටැටරින් ගැන කියන්න ඕනේ. එහෙමනේ. ඉතින් ඒ නිසා ඒ ඉදිරියට තව තව යන්න යන්න ගොඩාක් දහන් අර්ථ මේ නොවැටෙහි යනවා. ඒ නොවැටෙහි යන්නේ ධර්මයේද තිබෙනවා. ධර්මයක් තියෙනවා ප්‍රකාශන කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා ඊළඟට ඒ අමාමහා නිවනක් කියලා උත්තරීතර තැන දෙයක් තියෙනවා. ඒ මිනිස්සයා ඒකට දක්ෂ වෙන්නේ නැහැ. කියනවා ඒ කාලෙත් පුළුවන් වුණා නම් අද කාලෙත් පුළුවන් වුණා නම් ධර්මය අකාලික නම් මොකද බැරි කියලා තර්ක ගේනවනේ. මිනිස්සු හරි ඕවට දක්ෂ වෙනවා තර්ක වලට. ඒ කාලෙත් ධර්මයේ තිබ්බ අදත් තිබ්බ හෙටත් තියෙනවා ධර්මය අකාලිකයි. පුජ්‍යලයා අකාලික නැහැ. දැන් මහත්යක් කඩුවක් අරගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ආපු කෙනා එක බණපදයෙන් අඟුලිමාල එහෙමයි සාම කෝටියක් පව් අතෑරියන්නේ ඊළඟට බණ භාවනා කරන්න ඉඳ ගන්නකොට අම්මා පිටිපස්සේ කඩුවක් උස්සගෙන ගිය බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ කඩුවක් උස්සගෙන ගිය කෙනා ඒවා ඔක්කොම අමතක කරලා කොහොමද මේ හිත නොසෙල් වෙන තැනක තියෙන පහන් සිලක් වගේ හිත එක් තැනක සමාධිමත් කරනකොට ඒ හැකියාව සුළුපත් එකක්ද? දැන් මේ සිල් පදයක් ඇලිලා අපූර්වක් කියලා මොකක් හරි මොකක් හරි වැරද්දක් වෙලා ඕකම හිත හිතා හිත හිතා එහෙසම් කොච්චර ඉන්නවද? ඊළඟට තව කවුරු හරි මේ කඩුවලට ලියුමක් කියලා තිබ්බා. බෝධින් වහන්සේ නමක් බෝධින් වහන්සේ නමක් ගලවලා අයින් කළා. ඒ කියන්නේ මේ කානුවක තිබ්බ එක. ඒකට අපි අර ගිහි පරාජිකාවල කියවනේ බෝධි කැපීම ගිහි පරාජිකා කියලා. ඉතින් ඒ නිසා මට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙයිද? ඊළඟ ජීවිතයක් පුළුවන් වෙයි කියලා මේ මානසික වැටිලා. එහෙමයි ස්වාමී. අපි කිව්වේ බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියනේ. ඒ කියන්නේ සම්බෝධ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ සෙවන සැලසූ වජිරාසන බෝධිය. එහි දක්ෂින ශාඛා වහන්සේ අනුරාධපුර බෝධිය. එහි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. එයින් දැනට මිහින්තලාවේ වැඩ සිටිනවා. කතරගම වැඩ සිටිනවා. දෙනමයි වැඩ ඉන්නේ. අනිත් හය නම අපවත් වෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දෙතිස්ඵල බෝධීන් වහන්සේලා. ඊළඟට ඒ પરම්පරාවෙන් එන පූජනීය වන්දනා කරන බුදු කෙනෙකුට සේසලකන උත්තම බෝධීන් වහන්සේලා නපුරුසිතෙන් තරහසිතෙන් වෛරසිතෙන් කැපුවෝ එහෙමයි ස්වාමී. ආන ඔහුට ධර්ම අවබෝධය කරන්න බෑ මේ ජීවිතේ. එහෙයි. ඒකනේ කිව්වේ. එතකොට මේ ඒක තේරුම් ගන්න බැරුව මේ කානුවක බෝධියක් ගැලෙව්වා කියලා මානසික වෙතිර වැටෙනවා මිනිස්සු. සරණ යන්ත අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාලයන් වහන්සේ කඩුවක් උස්සගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට පස්සේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ කාලේ මිනිසුන්ගේ තිබ්බ චිත්ත ශක්තිය බලන්න ඊළඟ කාන්තාව ඇවිල්ලා මුළු සරුවාංගේ වස්ත්‍ර ගලවලා මේ එක එක විකාර කරද්දී ඒ දෙස නොබලා බිමට යොමු කරපු ඇස් ඇතුව හිටපු මුනිවරු ඒ කාලේ හිටියේ රහත් නොවි. එහෙමයි ස්වාමී. එච්චර විරාගයක් පැවැත්තුවා. ඒකට එහෙම හිටපු මිනිස්සු හිටපු කාලේ තමයි මේ පරම ගම්බීර ධර්මය අවබෝධ කළේ. නිසා තර්ක විතර්ක නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. එහෙම වුණා නම් කොහොමද? මෙහෙම වුණා නම් කොහොමද? කියන තර්ක විතර්ක නෙවෙයි. අපි අපේ தත්ත්වේ තේරුම් ගන්න එක. ස්වාමීන් තර්කයෙන් අවබෝධයට මාර්ගය වැඩෙන්නේ නැහැ නේද? ඒකනේ. තර්කයෙන් අවබෝධයට මාර්ගය වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන්. එහෙමයි ස්වාමීන්. ඒ නිසා සදහැසිත මුල තේනවා. ඒ සදහැසිත කියන්නේ පහන් වෙනවා. හිත ප්‍රසාදයටපත් වෙනවා. ඒ ශ්‍රද්ධාව තුනුරුවන් කෙරෙහි ඇති වෙන ඒ ශ්‍රද්ධාව වැඩි කරන්න තමයි. ඇත්තටම අපි මේක මේකයි කියලා මේ අහන බණවලින් මේ හිත පහදවා ගන්න එකෙන් ඔබ නොදැනගෙන ඔබට නිර්වාණ මාර්ගයම ඉවර වෙනවා. එහෙමයි ස්වාමීනි. ඇයි මේ අහනකොට අනේ රහතන් වහන්සේලා කියලා උතුම් අරහත්ත්වයට හිත පහදිනවනේ. එහෙමයි. යමකටද පැහැදුනේ ඒ දේ ලැබෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒකයි ඒ නිසා මේ නිවනට පහදින එක කරගන්න ඕන. අපහදින එක්කෙනා අපහදින. බයින එක්කෙනා බනින. එහෙමයි. ඉතින් ඒ නිසා අපි මේ මේ කාලේ ඉතින් විස්තර වශයෙන් කතා කර කර යනවා. දැන් අපි ගත්තේ මේ උපමා මගින් කියන කරුණු කාරණා මේ ආකාශය ගැන තියෙන උපමා තුනක් ගත්තා. ආකාශය ගැන ආකාශයෙන් කාරණා පහක් තියෙනවා. එකෙන් තුනක් ගත්තා. එකක් ආකාශයේ කිසිවක් ග්‍රහණය කරගෙන නැහැ. ඒ වගේ භික්ෂුවත් කිසිවක් ග්‍රහණය කරගන්නේ නැහැ. ආකාශයේ ඍෂිවරුන් පක්ෂීන් වගේ ආකාශචාරී අයට ආකාශය යුතුයි. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි භික්ෂුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ආකාශය තමන්ගේ හිත හසුරවනවා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනස මනසකාර කරනවා. එහෙමයි ස්වාමී. ඊළඟට ආකාශය ආස්වාද කරන්න පුළුවන් තැනක් නැහැ. කියන්නේ අහසේ අහවල් තැන ලස්සනයි අහවල් තැන කැතයි කියලා තන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ භික්ෂුව විසින් කිසිම භවයක රැඳෙන්න එපා කියනවා. කිසිම උපතක් කැමති වෙන්න එපා කියනවා. නිවන කරා යනවා. එහෙමයි. උතුම් අරහත්ත්වය පුරුදු කරන කෙනා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා එතකොට ඒවා කොහොමද වෙන්නේ කියලා කලින් වැඩසටහන විස්තර කළා. පැහැදිලිව ගොඩක් වෙලා ගත ඒකට. එහෙමයි. ඉතින් අද හතරවෙනි කාරණේ තියෙනවා ආකාශය අනන්තයි. අප්‍රමාණයි මනින්න බෑ. ඒ වගේ කියනවා පිළිවෙතේ දෙන භික්ෂුව විසින් අනන්ත සීලෙන් අපරමිත ඥානෙන් යුක්ත වෙන්න ඕන. සීලය අනන්ත වෙන්න ඕන. සංවරකම එහෙමයි අනන්ත වෙන්න ඕන. රකින්න සීල් අනන්ත වෙන්න ඕන. එහෙමයි. අනන්තයටම රකින්න. කෙලවරටම රකින්න. කුමක්ද අනන්තය? Taman නිකලෙස් කරවනකල් සීල් රකින්න. එහෙමයි ස්වාමී. ඊළඟට ඥානය අපරමිත කෙලවරක් නැති ඥානයක්. කුමද්ද කෙලවරක් නැති ඥානෙ. ඒ තමයි ඒ ඥානෙ කෙලවර වෙන්නේ යම් දවසක කෙලෙස් නැසලා. ඒක කෙලෙස් නැසුවාට පස්සෙත් ඒ ඥානෙ කෙලවරක් නැහැ. එහෙමයි සාම. ඒක කියනවා ආසවක්කේ ඥානෙ. කෙලෙස් නැසූ ඥානෙ. හ්ම් හ්ම්. තේරුණා නේද? එතකොට ඒ වගේ කෙලවරක් නැති සීල් දැන් සාමාන්‍යයෙන් ගිහි මිනිස්සු ගත්තොත් කෙලවරක් නැති ප්‍රාණඝාතයක් කරනවා. සොරකමත් කරනවා. වැරදි කාමසේනික කරනවා. බොරු කියනවා, බොන එකක් කරනවා. එතකොට මේ මිනිසයන්ට අනන්ත සීලය කතාවක යෙදෙන්නේ පංච සීලෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඒ ඒ අයගේ සීලේ පංච සීලේ කියන රාමුවටවත් ගන්න බෑ. එහෙයි. එතකොට අරහත්ත්වයේ පිණිස හිත දියුණු කරන කෙනාගේ සීලය අනන්ත වෙනවා. ඒ කියන්නේ ඒ රකින්න තියෙන සීලය උපරිම විදිහට රකින්නවා. එහෙම. එතකොට සීලෙන් ගුණයෙන් මේ බුද්ධ ශාසන බබලපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වගේ සීලය කොහොමද? එහෙමයි ස්වාමීනි. හිතා ගන්න පුළුවන්. එහෙයි. මුගලම් මහරහතන් වහන්සේගේ සීලය කොහොමද? එහෙයි. අඟුලිමාලයන් වහන්සේගේ සීලය කොහොමද? එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා හිත කොච්චර පිරිසිදු අනන්ත කරගත්තද කියන්නේ ප්‍රාණඝාත කර කර කර හිටපු කෙනා පැවිදි වුණාට පස්සේ සත්‍ය ක්‍රියා කරන්නේ මම ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් සුතසෝම ජාතකේ සුතසෝම රජුරෝ පොරොන්දු කරවගෙන ආයෙ මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ 99 දෙනෙක් රජ දරුවෝ ලිහුවනේ එල්ලලා ඉඳලා. ඉතින් එයාට නැගිට ගන්න බෑ පන නැහැ කකුල් තුවාල වෙලා. ඊට පස්සේ ගහක පොත්තක් කරන් උර ගාලා වාජනයකට දීලා සුදසෝම රජු කිව්වා සත්‍යක්‍රියා කරන්න මේකට ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච කැත්තක් කියලා. කවදාවත් කරන්නේ නැහැ ඊට පස්සේ ඒක සත්‍යයක් නම් මෙයාලා බලා ඉඳින් සුව වෙන්න ඕන කියලා. පණ නැතුව ආමතේ වැටිලා තුවාල වල හිටපු රජදරු 99 දෙනෙක්. එහෙමයි ස්වාමී. පෝරිසාදේ ඒක අරගෙන මම ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පොරොන්දුනේ සත්‍යයක් ඒක කරන්නේව නැහැ. දැන් අද කාලේ අපිට මොකක් හරි වැරද්දකින් අස්විඳනට හිතෙනවා පුළුවන් වේද දන්නේ නැහැ. අඩමාලයක් නේ ස්වාමීනි. <laughs> කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා හිතෙනවා. එහෙමයි ස්වාමීනි. අඟුලිමාලයන් වහන්සේ නෑ මම ඒක සත්‍යයි කියලා අර නිකන් ගහක පොත්ත උරච්චි කරපු එක තුවාල වල ගෑවා බලාවිද්දින් හැම පෑහිලා ගියා. රජදරුවෝ සොලසක් සුවඳ පැන් කලෙන් නාලා කසීසලු දාගෙන රාජ වස්ත්‍ර අරගෙන සිංහාසනේ අසුන්ගෙන ඉන්නකොට යම් සැපයක් තියෙනවා දේවාගේ සැපයකටපත් වෙනවා. එහෙමයි. සත්‍ය ක්‍රියාවෙන්. කොච්චර මිදිලක්ද කියලා බලන්න. බෝ කලින් ජීවිතේ ඔහමනම් කලින් ජීවිතවල සුත මේ පොරිසාදී අඟුලිමාලයන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන ජීවිතේ බුදු කෙනෙක් ඉදිරියේ පොරොන්දු වෙච්ච එක ප්‍රාණඝාතය කරන්නේ කියලා කොහොම පාරිශුද්ධ වෙන්න ඇතිද? ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ සරණ යන්න. එහෙමයි. මුළු හදවතින් සරණ යන්න. ඒ උත්තමයා සරණ යන්න. ඒ අඟුලිමාල ශ්‍රී නාමය මේ කටෙන් 10000 වාරයක්වත් කියන්න ඒ වාගේ හිතක් හදාගන්න. එහෙමයි ස්වාමී. ඒ වාගේ උත්තරමී ස්පර්ශ කරපු ධර්මයේ මේ. ඉතින් ඒ උත්තරමයන් වහන්සේලා ගිය භූමිය මේ. උන්වහන්සේලා ගියේ පාරමේ. ඒ නිසා අනන්ත සීලෙන් යුක්තයි. අනන්ත ප්‍රඥාවෙන් යුක්තයි. ඒ නිසා ඒ වාගේ පුහුණු වැඩපිළිවෙලේ යෙදෙන අයට මේ නිවන කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි මේ උපමාවෙන් කියන්නේ ආකාශය අනන්තය අප්‍රමාණයි වගේ. මහරජාණෙනි ආකාශය කිසිවක් හා ගැලී නැත්තේය. නොයලී ඇත්තේය. නොපිහිටා ඇත්තේය. ඵලිබෝධ රහිතය. ආකාශයේ මහත්ය කිසියක ඇලිලා ගැලිලා පිහිටලා තියෙන කන් නෙවෙයිනේ. බාධා ආකාශයට බාධාවක් කියලා එකක් නැහැනේ. එහෙමයි ස්වාමී. ආන් මේ වගේ මහරජාන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් දායක පෞල් කෙරෙහි ප්‍රත්‍යලාභ කෙරෙහි ආවාස පරිබෝධ කෙරෙහි සිව්පසේ කෙරෙහි සියලු කෙලෙසුන් කෙරෙහි යන හැම තන්නේ නොගැලුන සිතෙන් විසිය යුත්තේය. දාන මාන වලින් දායකයෝත් එක්ක ඇලිලා බැඳිලා ගැටිලා කෝල් කර කර සුව දුක් අහලා ඔයා හොඳින් දානේ පනේ කියලා ඒවා නෑ රහතන් වහන්සේලාගේ ලෝකේ ඉතින් නොඇලී සිටිය යුත්තේ පලිබෝධ රහිතව සිටිය යුත්තේ මා මහරජාණන් ආකාශයේ මේ පස්වෙනි අංගය ගත යුත්තේ ඒ කියන්නේ අර මම දවසක් අර උපමාවක් ඉස්සර කිව්වේ අර තමන් අවුරුදු 12ක් දානෙට යන ගෙදර එහෙමයි ස්වාමීනි. තමන් අවුරුදු 12ක් දානෙට යන ගෙදර පිච්චිලා මේ ඒ එළියේ දානි හදලා දෙද්දි ගේ ගිනිගත් ඇයි කියලාවත් ඇහුවේ නැහැ. එහෙමයි. ඊළඟ තව තියෙනවා නම් කොච්චර නොඇලෙනවද කියනවා නම් කොච්චර නොඇලෙනවද කියනවා නම් පුංචි අවුරුදු 7න් නායක හම්තුරන්ට දරුවා බාර දුන්නා මහාන කරන්න. ඊට පස්සේ ඈතකට ගිහිල්ලා අවුරුදු 15කට පස්සේ නායක හඳුරු ආවා. අඬ අඬා කිව්වා ගියා ගියාමයි දරුවා දැක්කේ නෑ කියලා. හරි ඊළඟ පාරේ එවන්නම් කියලා. යනකොට නායක හඳුරු ඉන්න දෙනත අර පොඩි නම දැන් ලොකු ඉන්නේ දැන් අවුරුදු 22ක් නේ. ඊට පස්සේ එනවා. දැන් අවුරුදු 7යි 22යි කියන්නේ කොච්චර වෙනසක්ද රූපේ? එහෙමයි. ඊට පස්සේ උන්වහන්සේ එනකොට නායක හඳුරු කිව්වා අම්මා තාත්තා හරි ආසාවෙන් ඉන්න ඔබ වහන්සේ වස්වසන්න මේ පාර. ගෙදර කුටියකුත් හදලා මටත් වස්වසන්න කිව්වා මං මේ වැසුවේ නෑ ඔබ වහන්සේ වඩින්න. ගුරු ස්වාමීන් වහන්සේ කියනවා නම් වඩින්නම් කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් අර ගෙදෙට්ට වැඩියා. වඩිනකොට ස්වාමී අම්මයි තාත්තයි ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි ඔස්කෝ මේ ගෘහේ වස්වසන්ත කැමේ කැමති කියලා කිව්වා. ආ ස්වාමීනි තියෙනවා වස් කාලේට අපි මේ කුටියක් හදලා තියෙන හාමුදුරුවමක් වැඩි වෙච්ච කියලා. වස් තුන් මාසෙම ගෙදර ඉඳලා ඊට අම්මා තාත්තා පිරිකරක් පූජා කළා. ඒ පිරිකරත් අරගෙන සංසලුව එහෙමයි. මේ උන්වහන්සේ වැඩියා. වරිණකුත් නායක හඳුර වෙනවා. නායක හඳුර වෙනකොට නායක ස්වාමීන් වහන්සේට වැඳලා පාම් දෝවණේ කළා. තෙල් ගාලා පයින්නේ වඩින්නේ. ඉතින් ඉස්සර ගුරු ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරනවා. කකුල් වේදනයකට කකුල් මසාජ් කරලා තෙල් ගාලා උන්වහන්සේලාට පවන් සලලා උපස්ථාන කරා. උපස්ථාන කළා. ඊපස්ව මට මේ වස් කාලේ හම්බෙච්ච සීවරේ කියලා ගුරු ස්වාමීන් වහන්සේට පූජා කළා වැඳලා ගියා. ගෙදර වස් දැක්වද? එහෙමයි ස්වාමීනි. දානමන දානමන දෙමන බණ බණ ටිකුත් කිව්වා. මොන දැන් එහෙනම් කමන්නේ මම මේ පැත්තට යන්න කියලා ගුරු ස්වාමීන් වහන්සේ යනකොට ආර මිනිස්සු ආය ඇඬුවා. ඔබ වහන්සේ මේ පාරත් අපිව රැවැට්ටුවා. ඇයි පින්වතුනි? මගේ දරුවා මාත් ගෙනත් දුන්නේ නැහනේ. දානෙ ඩිංගා පූජා කරන්නේ. ඉතින් ඇයි පින්වත්නි මේ මාස 3ක් වස්සසි වුණා කියන්නේ? නෑ. නැත්නම් මොකද මේ තියෙන මේ සිවුර දුන්නේ මට? අනේ ඕනේ අපි පූජා කරවේ ඔබ ඔබගේ පුත්‍රයා කිව්වා. එහෙමයි ස්වාමීනි. සාදුකාර දුන්නා. භාග්‍යතුන් වහන්සේ අද වැඩ හිටියනම් මාගේ පුත්‍රයන් වහන්සේට සාදුකාර දේශුවා. මෙහෙම නොවැල්මක්. අම්මා තාත්තා ගැන උනත් බලන්නකො. එහෙමයි. ස්වාමීන් ලංකාවේ කතා පුවතක්ද? ලංකාවේ. එහෙයි. එහෙමයි ස්වාමී. ඒතර කොහොම නොයල්මත්ද කියලා මේක හිතා ගන්න බෑ මහත්තයා මේ නිවන් මාර්ගය පුරුදු කරන ඊත් ගැන. ඒ නිවන් මාර්ග කෙරෙහි දිවි පුදා වැඩ වාසය කළ ඒක තමයි අන්නේ මේ රහතන් වහන්සේලාට වඳින එක. එහෙමයි. සංඝයාට වඳින එක. සුපටිපන්න ගාථාව කියලා වඳින එක. ශාංකොත් විහෙර වඳින එක. සුළුපටු පින් නෙවෙයි මහත්තයා. එහෙමයි. සුළුපටු පින් නෙවෙයි ඒවා. එහෙමයි ස්වාමී. ඇයි මේ උත්සමය ආකාශයේ සේන බැඳුන හිත දායක පවුල් වලට බැඳිලා ඔයා ඔයා කියලා අපේ දායක කට්ටිය එහෙම නෑ ඔබ දැන්නේ එහෙම නුවණින් නේද ඒක තමයි මේ නිවනට ළඟයිනේ නිවනට ළඟයි මහරජාණන් දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් ගිහි කල සුවකීය පුත්‍ර වූ රාහුල භද්‍රයන් හට ආවාද කරමින් මේ වදාන ලද්දේය රාහුල සාන්නාංශයට භාග්‍යතුන් වහන්සේ රාහුල සූත්‍රයේ මෙසේ වදාළා. රාහුලේනි අහස කිසිවක් නොපිහිටා ඇති තැනකි. එහෙම රාහුලේනි ඔබත් අහස හා සමකොට භාවනාව දියුණු කරව. රාහුලේනි අහස හා සමකොට භාවනාව දියුණු කරන විට උපන්නා වූ මනාප අමනාප ස්පර්ශය ඔබ සිත නොමැලගෙන සිටින්නාහුය. බුදුරජාණන් වහන්සේ නිතර නිතර රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කළා. රාහුල අහස වගේ හිතක් තියාගන්න. එහෙමයි ස්වාමී. කිසි දෙයකට නොබැඳුණු හිතක් තියාගන්න. මේ අවුරුදු 7 රාහුලයන් වහන්සේට දේශනා කරන්නේ. පුංචි දුරකින් සුද්ධෝදන මාලිගාව තියෙනවා. පුංචි දුරකින් නිග්‍රෝධාරාමයේ තියෙනවා. නිග්‍රෝධාරාමයේ තියෙන රාහුලයන් වහන්සේ පැවිදුණා. එතකොට යන්න පුළුවන් මේ මාලිගාවට පුංචි ස්වාමීන් වහන්සේ. කිසිවකට නොබැඳුණා. කිසිවකට නොබැඳුණා. ඒ රාහුල ස්වාමීන් වහන්සේ කිසි දෙයකට බැඳිලා නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක පින්ඳපාත යනවා පිටිපස්සෙන්. සොඳුරු දර්ශනය. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුල සාන්නාංශිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයත් එකත් ඒ උත්තම භාවයත් එකත් රාහුල සාන්නාංශිට මොහොතකට හිතිලා තියෙනවා මගේ බුදුරජාණන් වහන්සේ ශක්තිත රජු වුණා නම් මම පුත්‍ර රත්න වෙනවා. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ එසැනින් දුටුවා. හැරුණා නාගාවලෝකණින් ඇතෙක් හැරෙනවා. රාහුල රූපේ කියන එක රූපේ තියෙනවනේ. රාහුල රූපේ අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත අධ්‍යාත්මික බාහිර ගුරුසු සිහියුම් තුර ළඟ 11 ආකාරයකින් තියෙන මේ රූපය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා ඒ මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වදන්න ඕන කියලා. එහෙමයි. රාහුල සන්නස් යනවා ඇයි රූපෙත් එක්ක හිතේ දෙතිස්ම අපරත ලක්ෂණ අපේ. එහෙමයි. රාහුල සන්නස් යනවා ස්වාමිනී රූපේ විතරද? නෑ රාහුල වේදනාවක් වඩන්න ඕනේ විදිහට. සංඥාව සංස්කාර විඥාන ඒ විදිහට වඩන්න ඕනේ. එතකොට තමයි කව නොඇලී යන්නේ මේ හිත. එහෙමයි ස්වාමී. කියපු ගමන් බුදුරජාණන් වහන්සේ පින්නපාත වෙලියා රාහුල සංස නැවතුණා. එහෙමයි. ගහක් යටට ගිහිල්ලා පාත්‍රයේ පැත්තකින් තියලා ඇස් දෙක පියාගෙන ආතීත අනාගත වර්තමාන ගොරෝසු සියුම් හීන ප්‍රනීත ආධ්‍යාත්මික බාහිර ගුරුසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ වශයෙන් තියෙන 11 ආකාරයකින් රූපේ විදර්ශනා කරනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ දානි වෙනදී නෑ පින්ඩපාති කියේ නෑ දාන කොහොමද බුදුරජාණන් වහන්සේ අවවාද දීලා තිබ්බේ අහස වගේ හිතක් තියාගන්න ඇලෙන්න එපා කිසියොත් එහෙමයි සීතල කාලයක් කුටියක් කුටියක් නෑ. කලින් මාපු සංඝයා කුටි වලට වැදලා. මේ මේ වැසිකිලි අයිනකට වෙලා ඉන්න රාජකුමාරෙක් කියලා හිටපු කෙනා. අද කාලේ ගිහිල්ලා සමන්ට කුටියක් හම්බුනේ නැත්නම් අද කාලේ පන්සලක කාමරයක් හම්බුනේ නැත්නම් අසපු කුටියක් හම්බුනේ නැත්නම් කොහේ හරි ඉන්න තන වැඩි ඕනේ මිනිස්සු දඹදිව ගිහිල්ලා හෝටල් කාමරේ උණු වතුර ආවේ නැත්තම් එහෙමයි පුදුම ලෝකයක් මහත්තයා. රාහුලයන් වහන්සේ වැසිකිලි මම ඔය කලින් දඹදිව ගියා දැන් වැඩ වෙන නිසා යන්නේ නැහැ ඊට පස්සේ මම එහි ගිහිල්ලා මිනිස්සුන්ට කියනවා. ඒ රාහුල ස්වාමීන් වහන්සේ හිටියේ මෙහෙ කියලා. එහෙමයි ස්වාමීන් වැසිකිලි හිටපු රාහුල ස්වාමීන් වහන්සේ හිටියේ මෙහෙ කියලා කියලා. අහස සමාන සිතක්. එහෙයි ස්වාමීන් බුදුරජාණන් වහන්සේ හොරතල් නැහැ. පුංචි අවුරුදු 40 සායනාංශේ පුත්‍රවත් නෑ. උරතල් නෑ. තව දවසක් ඊට පස්සේ තමයි බුදුරජාණන්සේ ඒක මුල් කරගෙන සිල්පදයක් පැනෙවි සාමණේර නමක් කුටි තියාගන්න පුළුවන් කියලා. ඒ කාලේ සාමණේරලා නම කුටි තියාගන්නේ උපසම්පදා සාමණේර. එහෙමයි සාමණේර. තව දවසක් සීතල. ඊට පස්සේ සීතල කාලෙක ඉන්න තැනක් නෑ රාහුල ස්වාමීන් වහන්සේට. දෙව්රමයේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ගන්ධපති ඉස්සරහ පිළිසන්නේ ගුලි වෙලා සැතපෙනවා. ඒතකොට මාර්යා කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ රිද්දන්න ක්‍රමයක් නැහැ. පුතාට රිද්දුව තාත්තට රිදෙනවනේ. ඒක මාර්යාත් දන්න බණනේ. ඊට පස්සේ මොකද කළේ? හොඳ වැඩක් කරන්නම් කියලා. ඒ කාලේ වෙනකොට සමහර වෙලාවට රාහුලයන් වහන්සේ අරහත් පිටපත් වෙනවා. ටිකක් වැඩිලා. ඊට පස්සේ විශාල ඇතෙක් විදිහට මවාගෙන ඇවිල්ලා දෙක්ක ගමන් බය වෙලා කලන්තය හැදෙන. ඒ රාහුල සානස් ඉස්සරහට එන්නේ හිටියා. දැන් දොරකොඩ ඉන්නවා. කුටිය ඇතුලේ බුදුරජාණන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක දුටුවා. දුටුව දැකලා භාග්‍යතුන් වහන්සේ හඬින් කියනවා මාරය ඔය වාගේ කෝටි ගාණක් ඇවිල්ලා ওই රාහුලයන් ළඟ පෙනී හිටියත් ওই රාහුලයන්ගේ ලොම් ගහක්වත් දෙල්ලෙන්නේ නැකෝ බයෙන්. ඔය මුනිවරයෙක් ඉන්නේ කිව්වා. මාර්යා අතුරු දාන්නලා ගියා. හැබැයි රාහුල ඇතුට එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කවදාවත් කතා කළේ නැහැ. 45 වසකට රාහුලයන් සමග බුදුරජාණන් වහන්සේ කුටි ඉඳලා නැහැ පුතත් එක්ක. මගේ බුදුරජාණන් වහන්සේ එවැනි පරම විරාගී ස්වභාවයෙන් යුක්තයි. එහෙමයි. නොයලුන කෙනා මේ සසරින් එතරට වැඩි උත්තරමයක්. රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක එක කුටියේ කවදාවත් ඉඳලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඇරයුමේ එක කුටියේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඉඳලා තියෙන්නේ සෝන කුටි කන්න මහරහතන් වහන්සේ. ඒ උන්වහන්සේ සංසාරයේ කරපු ප්‍රාර්ථනාව. එහෙමයි ස්වාමී. ඒ පිනටම ඉඩ දුන්නා. ඒ කියන්නේ සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් අවන්ති දේශේ ඉඳලා වැඩලා දෙව්රම් විහෙරට බුදුරජාණන්සේ වන්දනා කරලා යනකොට බුදුරජාණන්සේ ආනන්ද සාන්නත් කියන ආනන්ද මේ භික්ෂුවට කුටියක් පනවන්නේ. එහෙමයි. 45 වසකට ඒ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා නැහැ. ආනන්ද සානන්සේ හිතුවා අනිවාර්යෙන් ගන්ධ කුටියම පනවනවා කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ගන්ධ කුටියම පැද්දටත් දාලා හැදුවා. ස්වාමීනි ආනන්දයන් වහන්සේ අහෝ අපේ ආනන්දයන් වහන්සේගේ ඥාන ශක්තිය ඉච්චර ඒ වාගේ උපස්ථානක කියන වචනෙන් භාග්‍යතුන් වහන්සේගේ හිත තේරෙන එවැනි වූ එවැනි උපස්ථායකයන් වහන්සේ නම ආයේ බුද්ධ ශාසනයක පහළ වෙන්නේ. බුද්ධ ශාසනයක පහළ වෙන්නේ. ඒ කියන්නේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ කියලා නමින් නමට යන්නේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ ගැන අදටත් කතා කරනවානේ. ඊට පස්සේ මහත්තයා බුදුරජාණන් සෝනකුටි කන්න ඊට පස්සේ එදා රෑ සෝන කුටි කන්න සානසී කුටි භාග්‍යතුන් සක්මන් කළා සෝන සංසිත එළිය සක්මන් කළා එහෙමයි භාග්‍යතුන්සේ ගන්ධ කුටි ඇතුළට වැඩියා සෝන සානසිත වැඩියා භාග්‍යතුන්සේ භාවනාවේ හිටියා සෝන සානසිත භාවනාවේ හිටියා භාග්‍යතුන්සේ ඇතපුණා සෝන සානසිත ඇතපුණා එහෙමයි භාග්‍යතුන්සේ උදේම අවදි වුණා සෝන සංසිත ඒ වෙලාවෙම අවදි වුණා භාග්‍යතුන්සේ භාවනාවේ හිටියා සෝන සානසිත භාවනාවේ හිටියා බුදුරජාණන් වහන්සේ හිතුවා මේ විශ්ව හරි හොඳ කෙනෙක්. ප්‍රියමනාප කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා සෝන මේ ගුරුවරයාගෙන් කච්චාන මහරහතන් වහන්සේ ගුරුවරයා. ගුරුවරයාගෙන් ඉගෙනගත්තු ධර්මය මොනවද? සාමිනිය මම සුත්ත නිපාතේ අටක වර්ගයේ ඉගෙනගෙන තියෙනවා. පරායන වර්ගේ. මම මතකයි අටක වර්ගයේ හෝ පරායන. ඊට පස්සේ කිව්වා එහෙනම් කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අර සුත්ත නිපාතේ තියෙන සූත්‍ර දේශනා මිහිරට හඳනගලා කිව්වා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු සෝන. එතකොට සෝන ස්වාමීන් වහන්සේගේ ගෙදර අවන්ති දේශේ අවට දිවුරු එක හඳින් සාදුකාර දුන්නා. සෝන ස්වාමීන් වහන්සේගේ වයසට අම්මා පැහැරුණා. කවුද මේ කෑ ගහන්නේ කිව්වා. කෑ ගහනවා නෙවෙයි සාදුකාර දෙනවා. ඔබගේ පුත්‍ර රත්නේ භාග්‍යතුනා සිදිරියේ දහම් කියනවා කිව්වා. අම්මා සාදුකාර පැවැත්තුවා. ඒ සාධනාවේ අකනිතා බ්‍රහ්ම ලෝකෙ දක්වන්නේ. මේ බුද්ධ ශාසනය එහෙම එකක්. දෙවියනේ මේක රකපල්ලා කියලා කියන්නේ ඒකට නේ. එහෙමයි ස්වාමීනි. මේක අන්‍යාගම්කාරයෝ රකින්නේ නැහැ. අරාබියෙන් ආපියෝ රකින්නේ නැහැ. දකුණු ඉන්දියාවෙන් ආපෝය රකින්නේ නැහැ. මේක ශාක්‍ය වංශයෙන් ආපු සිංහලයේ ටිකම රකින්න ඕන. එහෙමයි. ඉතින් ඒ නිසා සිංහලයේ තියෙන එකෙක්ම ඕන වෙනවා. දෙයනේ මේක පවිත්‍ර ධර්මයන්නේ. එහෙමයි ස්වාමීනි. අනිත් අයට හිංසා නොකරන ධර්මයක් රකින්නේ. අන් අයට දුක නොදෙන ධර්මයක් රකින්නේ. හොඳ නරක තේරෙන ධර්මයක් රකින්නේ. පැහැදිලි නේද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා එදා දුටුගැමුණු රජුරෝ රට බේරගත්තේ නැත්තම් මහසෑයෙන් පිහිටක් කොහෙන්ද අපිට? නේද? ඉතින් ඒ නිසා 96 කෝටියක් රහතුන් මේ ලංකාවේ එකම දින පාසැදුවේ ඒ රට බේරගත්ත නිසා. එහෙමයි. එලාර හිටියානම් 96 කෝටියක් රහතුන් මේ මිහි මන්දිරේ එකවර සිරිපා තියන්නේ. ඒ නිසා මෙහෙ මේ රටාවෙන්. <laughs> ඉතින් ඒ නිසා මේ ඒකයි මහත්යේවත් මතක් වෙනවා මේ කස්සේ ඉතින් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ අපේ හිතත් ඉතින් එක එක පැතිවලට යනවා මේ දහම් කරන හිතන්න ගියට පස්සේ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේට නිතර බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල අහස වගේ හිතක් තියාගන්න කිසිවකට ඇලුන්නේ නැති. ඉතින් මේ අවසරය අර සෝන ස්වාමීන් වහන්සේ සසරේ එහෙම විශේෂයෙන් ඒ කරපු පින ගැන මම මතකයක් නැහැ. එහෙමයි. උන්වහන්සේගේ ප්‍රාර්ථනාව. එහෙමයි. එහෙම විශේෂ පිනක් නැතුව පුළුවන් වන්තේ ඉන්න. එහෙමයි මුළු බුද්ධ ශාසනයම එක්කෙනයි. භාග්‍යවතුන් වහන්සේම සමීපෙන් ඇසුරු කරන්න ස්වාමීන් වහන්සේ. ඒකනේ හිතා ගන්න පුළුවන්. අනිත් එක බුදු කෙනෙක් එක්ක එකතු තියෙන්න කොහොමද කොච්චර පවිත්‍රතාවයක් හිත එකඟේ තියෙන්න ඕනද මේ විලාවට අපි සාමාන්‍ය සාමාන්‍ය ලෝකයා තමන් ඉන්න කාමරේ බුදු පිළිමයක් තියාගන්නත් බයයිනේ. අයි තමන් ඉන්න විදිය කරන කියන දේවලුත් එක්ක. නිකම් පින්දූරයක් තියාගන්න බයයිනේ. කොච්චර අපිට චිත්තේ වෙනවද වැඩසටහන් වලට ගියාට පස්සේ අපි ඉන්න කාමරේ බුදු පිළිම තියාගත්තට කමක් නැද්ද තියා. يعني තමන්ගේ හිත හිතට ප්‍රශ්නයක් ඒක ඒකයි. එහෙමයි ස්වාමී. දුරු ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඒකයි. එච්චර සංසිඳුණා. නමුත් මම බුදුරජාණන් වහන්සේත් එක එක කුටියේ හිටියා කියලා උදන් වීමක් තියනවද? නැහැ. උස කන්දකට හිතෙන්නේ මං අනිත් අයට වැඩිය උසයි කියලා. එහෙමයි. ඒ සෝන සාවිනාසෙන් හිත විශාල පර්වතයක් වගේ. එහෙම නේද? එහෙමයි සාමි. ඉතින් ඊට පස්සේ ඒ විදිහට තියෙනවා ඊළඟට තියෙනවා සඳෙන් ගන්න ඕන උපමා පහ. මහරජාණෙනි සඳ මෝරා යන පක්ෂයේ උදාවන්නේ වැඩි වැඩියෙන් දියුණුවටයි. හඳ පුරපක්ෂ වෙනකොට පිරිපිරි යනවා. දවසෙන් දවස පිරිපිරි යනවා. ආන්නේ වගේ මහරජාණෙනි පිළිවෙත යෙදෙන භික්ෂු විසින් ආචාර සීල ගුණ වත් පිළිවෙත්හි යෙදෙමින් ධර්මාභෝධයේ පිණිස භාවනාවේ යෙදෙමින් සතිපට්ඨානෙ ඉන්ද්‍රිය සංවරයේ පමන දැන වැළඳීමේ නිදිවරා කුසල් වැඩිීමේ යෙදෙන්නේ වැඩි වැඩියෙන් දියුණුවට යා යුත්තේය. මහරජාණන් චන්ද්‍රයාගේ උපමාව ගන්තෝනනේ කිව්වා. එහෙමයි ස්වාමීනි. සඳෙන් තෙන්ට පිරෙනවනේ පුරපක්ෂේ. පුරපක්ෂේ සඳ ගැන කියන්නේ. ඒ වගේ තියෙනවා. දැන් ගෙවල් වලින් බණ අහලානේ මහාන වෙන්නේ. මහාන වුණාට පස්සේ බණ අහන එක අතාරිනවා. එහෙමයි. දැන් අච්චර ගිහි ගෙවල් අතෑරිය බණ අහලානේ. එහෙයි. ගෙවල් අතාරින පින ඒ හිත කාමයේ අතාරින හිත බඹසර රක්කවන හිත රස්සාවල් අත්හරින හිතක් ඒච්චර හිතක් හැදුනේ භාවනාවෙන් නෙවෙයි. බණ අහලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මහාන වෙන්දාවට පස්සේ බාන අහන එක නතර කරනවා. කොහොමද වැටෙන වැටිල්ල? ස්වාමීනි දැන් මේ පොත් වහන්සේම සඳහන් වුණා නේද මේ නවාංග සාත්‍රු ශාසනයේත ඇලීලම ඇලී වාසය කරන්නේ. ඒක තමන් හොඳට කල්පනා කරන්න ඕන. ඊට පස්සේ හොඳට වත්පිළිවෙත් කරන මහානෙන් දීද්දී හොඳට වත්පිළිවෙත් කරලා හැම දෙයක්ම හොයලා බලලා කරනවා. ඊට පස්සේ වත්පිළිවෙත් මහාන වෙච්ච ගමන් අතාරින්න. එහෙමයි ස්වාමීනි. දැන් ඔය බලන්න දැන් පන්සල් වලින් ඇබිත්‍යත් එහෙමයි. ඒ හා යටහත් පහත් ඔළුව පාත් කරගෙන ඉන්නවා. මහාන වෙච්ච ගම නායක හඳුරන්නත් තියෙන යනවා. මක්ක වෙනවද මන්දා? නිවන් දකින්න කෙනා නම් දවසින් දවස ගුණේ වැඩි. සීලෙ වැඩි. ගුණවත්කම් වැඩි වෙනවා. පිරෙන හඳක් වගේ. පිරෙන හඳක් වගේ ගුණදහම් පිරෙනවා නම් දවසින් දවස ඔහු නිවනට ළඟයි. ඒ විදිහටයි අපිට මේ කාරණාව ගැන කියන්න තියෙන්නේ. මහත්ය රහතන් වහන්සේලාගේ ඒ මාවතේ වැඩිය ඒ උතුම් මහා පුරුෂයෝ ඒ ආර්ය සංගරුවන පිරෙන හඳක් වගේ දවසින් දවස ගුණ වලින් වැඩිලා පූර්ණ චන්ද්‍රයාසේ ලෝකෙ බෙබලෙව. එහෙමයි ස්වාමී. අවසරයි ස්වාමීනි. ඔව් මහත්මයා දැන් අපි හඳ හඳේ උපමා ටික ගත්තේ හඳ මෝරා මෝරා වැඩිනවා වගේ ඒ විදිහට පිළිවෙතේ යෙදෙන භික්ෂුව භාවනාවෙන් සතිපට්ඨානෙන් ඉන්ද්‍රිය සංවරයෙන් භෝජනයේ ප්‍රමාණය දැනීමෙන් කියන්නේ ප්‍රතිවේක්ෂා කළ වළඳන එක ඒ වගේම නිදිවර භාවනා කරන එකට ඒකට කියනවා జాగරියාන යෝගී කියලා ඒකෙන් වැඩෙනවා. ගුණවත්කම් වලින් දවසින් දවස වැඩෙනවා. හඳ පිරෙනවා වගේ. එතකොට දැන් පැහැදිලි නේද මේ ගුණවත්කමින් වීරියෙන් අප්‍රමාද බවින් වැඩිවීමෙන්ම නේද සඳ පිරෙන්නේ. මේ වගේ තමයි තියෙන්නේ. මේක කෑකොස්සන් ගහගෙන රණ්ඩු වීගෙන සද්ද කරගෙන යන්න තියෙන එකක් නෙවෙයි මේක. ගුණවත්කමෙන් යන්න තියෙන්නේ. දෙවෙනි කාරණාව කියනවා චන්ද්‍රයා යන උදාර වූ අධිපතියෙක්. අධිපති කියන්නේ ආය කෙනෙක් නැහැනේ. එහෙම. ලෝකෙටම එකයිනේ. සක්වලටම එකයිනේ. ඉතින් ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් ධර්ම අවබෝධ කිරීමේ උදාර වූ කැමැත්තෙන් අධිපති වේ යුත්තේ මහරජාන්නේ චන්ද්‍රයාගේ මේ දෙවෙනි අංගේ ගත යුත්තේ ධර්මය අවබෝධ කරන කැමැත්තෙන් අධිපතියෙක් වෙන්න කියන සිතට නියෝග කරන්න ඕන. ඔහු අධිපති. එහෙමයි. ඊළඟට දුස්සීල බව ඉදිරියේ ඔහු සීලේ නැමැති අභිමානෙන් යුක්තයි. අවිස්සුන නොසංසිඳුන ලෝකේ සංසිඳීව නැමැති අධිපති භවෙන් යුක්තයි. පැහැදිලි නේද? එතකොට කෙලෙස් වලට කවුරුත් ගරහන්නේ එක්කෙනෙක් ගරහනවා. අන්න ඔහු නිවනට යන කෙනෙක්. අධිපති. එතකොට තමන්ගේ මේකේ තියෙන තමන්ගේ රැස්පත් පෙන්වන්න පුළුවන්නේ කෙලෙස් ඉදිරියේ පෙන්වන්න කිව්වොත්. දැන් පෙන්වන්නේ අනිත්‍යයට. මිනිස්සයා ඇවිල්ලා තමන්ගේ අධිපති බව බිරිඳට පෙන්වනවා. ඊළඟට තව මිනිස්සු තමන් මරණාධාර සමිතිය අධිපතිකම්. දායක සභාවේ අධිපතිකම්. ඊළඟට ඔෆිස් එකේ අධිපතිකම්. ඊළඟට රටක අධිපතිකම්. ඊට පස්සේ ලෝකයේ අධිපතිකම් පෙන්න අනිත්‍යයට අධිපතිකම අනිත්‍යය යටපත් කරගෙන තමන්ගේ පවර එක පෙන්වගෙන ඉන්නවා මේ බුද්ධ ශාසනය යන කෙනා සඳ ලෝකෙට අධිපති වුණා වගේ කෙලෙස් ඉදිරියේ අධිපති වෙලා ඉන්නවා. නොකරන විදිහට එන්න එපා මාගේ සිත කෙරෙහි කියලා. එන්න එපා මාගේ සිත කෙරෙහි කියලා. ඒ විදිහට අධිපතිකම දරන්න ඕනේ. කියන්නේ තමන් ලොක්ෙක් වෙන්න ඕන ලෝකෙට නෙමෙයි. කෙලෙස් ඉදිරියේ ලොක්ෙක් වෙන්න ඕන. රාගේ නවතුව, ද්වේෂේ නවතුව, මෝහේ නවතුව. එහෙමයි ස්වාමී. ස්වාමීන් පුණ්‍ය ස්වාමීන් වහන්සේ මේ සුණා පරම්පරේ වැඩම කරන අවස්ථාවේ අර භාග්‍යවතුන් වහන්සේ කරුණු වදාරන විට මේ උන්වහන්සේගේ සූදානම ප්‍රකට කළ අවස්ථාව. උන්වහන්සේ අධිපති වෙලානේ. එහෙමයි. ස්වාමීනි ගහද්දී එහෙමයි. මම හිත නැමෙන්නේ තියෙන අධිපති වෙලා තියෙනවා. ඒ තමයි මේ ගැහුවට කමන්නේ එහෙමයි ස්වාමී. සලම් බැන්නත් කමන්නේ ගහන්නේ ඒ ආදි වශයෙන් ඒ ඔබ ඔබ කිව් කාරණාවත් එක කිව්වේ. ඊළඟට අර මම මතක් කළේ තාලපුට මහරහතන් වහන්සේ. සිස්සට අධිපති වෙලා ඉන්නේ. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ සිතට අධිපති වෙලා ඉන්න හැටි. ඉතින් ඒ වගේ කොච්චර අධිපති සංඝ. ඒ උත්තරමයන් වහන්සේලා තුන් ලෝකෙට අධිපතිනේ. රහතන් අපි කවුද? අද කාලේ අපි කවුද? ඉතින් ඒ නිසා පින්වත් පින්වත් මහත්මයා කෙලෙස් ඉදිරියේ ධර්ම අවබෝධය කරන කැමැත්තෙන් අධිපති වෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ කාරණාව විස්තර කරනවා චන්ද්‍රයා රාත්‍රී කාලයේ හැසිරෙනවා. ආන් ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් හුදකලාවේ හැසිරිය යුතුයි. චන්ද්‍රයා රාත්‍රී කාලේ එහෙමයි. භික්ෂුව හුදකලාවේ හැසිරෙනවා. ඊට පස්සේ චන්ද්‍රයා සිය සඳම කොඩිය කොට ඇත්තේය. ඊට පස්සේ ඒ කියන්නේ සඳම කොඩිය කොට කොඩිය කියලා කියන්නේ එයා එනකොට පේන දේනේ. රජුර වෙනකොට ඉස්රායෙල් ලොකු කොඩියක් ගෙනියනවා. අපිට ඉස්සල්ලාම පේන්නේ කොඩියනේ. එහෙමයි. එතකොට හඳ පේන්නේ හඳෙන්මයි. හඳට වෙන පොඩි නෑ හඳම තමයි පොඩිය. ඒ කියන්නේ ලෝකෙට තමාව ප්‍රකට කරගන්න දේ හඳමයි. අපි බලමු උපම මොකක්ද උපමේ කිය. ඒ වාගේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් සීලය කොඩිය කොට පැවැත්widetildeය. ඒ කියන්නේ භික්ෂුවක් ලෝකෙට ප්‍රකට වෙන්න ඕනේ සීලෙන්මයි. එහෙමයි ස්වාමී. සීලේම භික්ෂුව ප්‍රකට වෙනවා. මේ ස්වාමීන් වහන්සේ හොඳ සිල්වත් කෙනෙක් කියලා. එහෙමයි. ඒතකොට සීලය ගැන හොඳට මේ පිරිසුදුව ඉන්නකොට බබලන දැන් සාරිපුත්යන් වහන්සේ සීලයෙන් පිරිසුදුයි. තව එක සිද්ධියක් වෙලා තියෙන මහත්තයා මේක හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නම කැලේකට වෙලියා. ඒ උන්වහන්සේගේ සීල තේජසට ඒ දෙවිවරුන් දෙන්න බෑ. එහෙමයි ස්වාමී. උන්වහන්සේ හොඳ විවේක තැනක පර්වතයක ඉඳගත්තා. පර්වතයට අධිකෘත දෙවියෙක් කියන දෙවියට ඉන්න බෑ. එහෙමයි. ඉතින් උන්වහන්සේගේ භාවනා කරන හොඳයි කියලා හිතලා දවස් දෙකක් හිටියා. දැන් දෙවියා කල්පනා කරනවා අද යයි අද යයි අද යයි කියලා. ගෙදරකට දෙතුන් දවසක් පින්ඩපාත වෙලියා. බැලුවා භික්ෂුවගේ කිසිම දෝෂයක් නැහැ. ඒ කියන්නේ අමනුෂ්‍යව බලනවා භික්ෂුවගේ දෝෂයක්. දැන් සාමාන්‍යයෙන් වනයේට ගිය භික්ෂුවක් ආක්‍රමණය කරගන්න ඉස්සල්ලාම ඒ බලන්නේ අමනුෂ්‍යව සිල් කැඩිලා තියනවාද කියලා. එහෙම නැත්නම් සිල් කැඩෙන විදිහට පරිසරයක් හදනවා. ඒතරේ දුස්සීලකම මුල් කරගෙන ආමනස ග්‍රහණය සිද්ධ වෙලා විශ්වගේ ඔළුව මේ මේ වෙනතකට දානවා. ඊට පස්සේ බල එහෙම නැත්නම් බලනවා නීවරණ වලින්. එහෙමයි. දවසෙම බුද්ධිය ගන්න කෙනෙක්ද? කට වාචාල කෙනෙක්ද කොහින් හරි අල්ලනවා. <laughs> ඉතින් ඊට පස්සේ තව කර්ම දෝෂත් තිබ්බොත් ඊළඟ ඥාති භූතයොත් හිටියොත් ඔක්කොම ඒ විදිහට වනේන භික්ෂුව ආක්‍රමණය කරනවා. හැබැයි සී භික්ෂුව පාරිශුද්ධ සීලයෙන් වාසය කරනවා. තුනුරුවන්ට දිවිපිදූ බවෙන් වාසය කරනවා. ඊළඟට ආශිර්වාද ඇතුව වාසය කරන කෙනෙක් නම් හිතත් සමාධිමත් නම් ඒ විශ්වයට ලොකු ආරක්ෂාවක් වනේ තුල හිටියක් තියෙනවා. මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා ඒ හාමුදුරුවමයි මට කිව්වේ. උන්වහන්සේ කැලේ ගිහිල්ලා කුටියේ ඉඳලා උදේ නැගිටිනකොට මුළු ඇඟේම ලේලු. එහෙමයි සාරා. ලේ. එහෙයි. කියන්නේ හැම රෝම කෝපයකින්ම ලේ බින්දුව බින්දුව ඇවිල්ලා. කියන්නේ ගුහාවට යක්ෂයා රුධිරය භක්ෂණය කරන කෙනෙක්. ඒ යක්ෂයාගේ පවරකින් විශ්වගේ ඇඟේ තිබ ලේ උඩට ගත්තා. එහෙමයි. ඔය වගේ සිද්ධි ගොඩ ඉතින් තියෙනවා. ඉතින් බය වෙන නිසා කියන්නේ. <laughs> හැබැයි මේ හැමෝටම නෙමෙයි. සමහර අයට තියෙනවා ඒව කාගෙන ඉන්න පුළුවන් ගතිය. ඔය අද කාලේ. බුද්ධ කාලේ ඉතින් ඕනම ලෙනක ඕන තැනක හිටියා. අද කාලේ වෙන්නේ හිත අමනසග්‍රහණයට ලක් වෙලා නැත්තම් මොකක් හරි ජීවිතේ වරද්දාගෙන හරි මොකක් හරි වෙලා ලෙනේ ඉඳලම ලෙනට ආසාවෙන් මැරෙනවා. මෙයා ලෙනේම උපදිනවනේ. එහෙමයි ස්වාමී. ඔය වගේ ප්‍රශ්න දැන් අවුරුදු 2000 ගණන් ගිහිල්ලානේ. ඒ අතරතුර එක එක ප්‍රශ්න වෙනවනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඔය වගේ සිද්ධි තියෙනවා කියන්නේ. මම හැම තැනම හැම කෙනාටම මෙහෙම වෙනවා කියලා කියන්නේ නැහැ. දන්න එකක් දෙකක් කිව්වේ. ඒතර භික්ෂුව ලෙනේ හිටියත්, ගලේ හිටියත්, කොහේ හිටියත් මේ සීලයෙන් ප්‍රකට වෙන්න ඕන. දැන් අර ගල් පර්වතයේ මත භාවනා කරපු හාමුදුරන්ගේ සීලේ දෝෂ හිව්ව හොයාගන්න බෑ. භාවනාත් කරනවා කිට්ටු වෙන්නත් බෑ. ඊට පස්සේ කල්පනා කළා සිල් කඩන්න ඕන කියලා. එහෙමයි ස්වාමී. මේ බුද්ධ කාලේ. සිල් කඩන්න ඕන කියලා හිතුවා. කියලා කඩන්න ක්‍රමයක් බැලුවා අහුවෙන්නේම නැහැ. ඊට පස්සේ දැන් මොකද්ද කළේ? අර ස්වාමීන් වහන්සේ ගෙදරකට යන ගෙදර ළමයෙකුට ආරුඩු වුණා. ආරුවිල ඔලු හොල්ලලා කිව්වා හෙට දානෙට වඩින හාමුදුරන්ගේ පාදෝණය කරපු වතුර ඔලුවට දැම්මොත් විතරයි මං යන්නේ නැත්තම් යන්නේ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ ගෙදෙට වඩිනකොට පාදෝණය කරපු වතුරෙන් අර වතුර පාදෝණය කරනවා. ඊට පස්සේ ඒකේ ලෙවණේ ස්වාමීන් වහන්සේ අපිට අපේ කැමැත්තනේ කිව්වා. උන්වහන්සේ ඉතින් පාදෝණය කරන කල් හිටියා. ඊට පස්සේ දානෙ ලැබුණා ආවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වැඩියා. වඩිනකොට අර ලෙඩාට සුව වුණා දැන්. එහෙමයි. දැන් අර ස්වාමීන් වහන්සේ ගල් පර්වතයට වඩිනකොට ගල් පර්වතයේ උඩ හක හකගකා hina වී ඉන්නවල් දෙයියා. ඊට ස්වාමීන් වහන්සේ හුව කවුද ඔබ? මේ පර්වතයට අධිග්‍රහිත දෙවියා කිව්වා. ඒයි වෙදා මෙහෙවරෙන් කිව්වා. දැන් හා ස්වාමීන් වහන්සේට වෙදා කිව්වා. එහෙමයි. වෙදකම් කොල්ල එනවා නේද කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇහුවා මොන වෙදකමක්ද? ඇයි වෙද භික්ෂුවට අකපැයි නේද වෙදකම් කරන එක? ආන්න අර ගෙදර ළමෙක් සනීප නැති ඉඳලා පාදෝණය කරපු වතුරෙන් සුව කරලා එනව නේද? බලන්නකො ඒ හිව්වට එන. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මුළු හදවතින්ම ජීවිතේ දිහා බැලුවා මගෙන් වෙච්ච දෝෂයක් තියෙනවා කියලා. කවදාවත් සිල්පදයක් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මොකද උනේ? මොන්නාන්ත කල්පනා කළා මෙයාම සීලයකට අයිතිවත් නැති, දන්නේවත් නැති එකක් වැරද්දක් කියලා පෙන්වනවා කියන්නේ දෙවියන් සහිත ලෝකයාටවත් ඒ ස්වාමීන් වහන්සේගේ සීලේ වැරද්දක් හොයන්න බෑ. මා තුළ කොච්චර පාරිශුද්ධ සීලයක් තියෙනවද කියලා සීලානුස්සතියේ හිතේ පිටලා එතනම අරහත්ත්වයටපත් වෙනවා. <laughs> කොහොමද? ඒ විශ්ව සීලෙන් ප්‍රකට වෙන්න කියනවා. සීලේ කොඩිය වෙන්න කියලා. සීලේ කොඩිය. ඒ ලෝ කොඩිය දජය ඈතට වෙනවා. දැන් ඔය ඔය කියපු ඒ උත්තරමයන් වහන්සේගේ සීල ගුණය අපිටත් දැන් මෙතනද පෙන්වන්නේ. එහෙමයි සාමි. නේද? ඒකයි. ඊට පස්සේ තියෙනවා චන්ද්‍රයා චන්ද්‍රයාගේ උදාව ආයාචනා කළ යුතු පැතිය යුතු තරම් සොඳුරු දෙයකි. චන්ද්‍රයාගේ උදාව ආයාචනය කරනවා ප්‍රාර්ථනා කියන්නේ මෙහෙම. මිනිස්සු කියනවා ඇහිලා නෑද? හඳ තිබ්බනම්. එහෙම කියනවා ඇහිලා නැද්ද? ඒ කියන්නේ හඳ පතනවා. හඳ තිබ්බනම් කියනවා. ඔන්න ඕක අරන් මෙහෙම කරන්න කියනවා. පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ආයාචනාවක් ප්‍රාර්ථනාවක් නැතුව තිබියදී උපාසක ගෙවල් කරා නොයා යුත්තේය. එසේම මහරජ මහරජාණනි පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ආයාචනාවක් ප්‍රාර්ථනාවක් නැතුව තිබියදී උපාසක ගෙවල් කරා නොයා යුත්තේය. ඒ කියන්නේ ආරාධනාවක් නැතුව ගෙදරකටවත් වදින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට හිතන්නකෝ අරහත් කියන එක කොහොම එකක්ද කියලා. ඒ කියන්නේ අර මේ මිනිස්සු හිතනවානේ හා හඳ තිබ්බනම් කියලා. ඒතර මිනිස්සු ඒ භික්ෂුව හැදෙන්න ඕන කියනවා මෙහෙම. මිනිස්සු මෙහෙම හිතන විදිහට අර ස්වාමීන් වහන්සේ වදිනවනම් අර ස්වාමීන් වහන්සේ වදිනවනම් කියලා මිනිස්සුන්ට දැනෙන උතුම් ජීවිතයක් තියෙන්න ඕන කියන්නේ. එහෙමයි ස්වාමීන් මිනිසුන් විසින් පතන ජීවිතයක්. ආරාධනාවක් නැතුව ගෙදරකට යන්නේ. ඒතර කොච්චර වැදගත්ද? එහෙමයි ස්වාමීනි. කොච්චර වැදගත්ද? ඒක මහත්ය හිතා ගන්න බෑ මේ බුද්ධ ශාසනය. ඊට පස්සේ මහණෙනි බුදුර දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ රජතුමනි මෙසේ වදාලා. මහණෙනි සඳ උපමාවටගෙන උපාසක ගෙවල් වලට පිඩු සිඟා යව. බහැරටගත් කයින් යුතුවම බහැරටගත් සිතින් යුතුවම සැමදා අලුත් සඳසේ සැමදා අලුත් භික්ෂුවක්සේ හිතුවක්කාර නැති සිතින් දායක පවුල් කරා යා යුත්තේය බුදුරජාණන් වහන්සේ සේවා දාලා ගෙදරකට යන්න කිව්වා හඳ වගේ එහෙමයි ස්වාමී පින්වත් මහණෙනි මේ මහා කශ්‍යප ගෙවල් වලට යන්නේ සඳක් වගේ කිව්වා හඳ එක හඳ දවස් දෙකක් පේනවනේ මහත්තයා නැහැ සර් එක හඳ දවස් දෙකක් නෑ ඊයේ තිබ්බ හඳ නෙවෙයි අද තියෙන්නේ. ටිකක් පිරිලා වෙනස් වෙලා. අලුත් හඳක්. කියලා නේද? එහෙමයි ස්වාමී. ඒතකොට භික්ෂුව ගෙදරකට යනකොට ඊයේ ගිය භික්ෂුව නෙමෙයි අලුත් භික්ෂුවක්. ඒ කියන්නේ ඒ ගෙදරත් එක ඇලීමක් නැහැ කියන එක තියෙන්නේ. හැම වෙලාවෙම ආගන්තුක කෙනෙක් වගේ යන්නේ. එහෙමයි ස්වාමී. මේ ඇලීම් බැඳීම් නැති වුණා නම් පුරුදු කෙනෙක්. ඒතර පුරුදු කියන්නේ. අපිට හුරු තැන කියන්නේ. හුරු තැන කියන්නේ අලුත් කෙනෙක් නෙමෙයි නේද? එතකොට භික්ෂුවක් gedarak හුරු කරගන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමී. දායක පවුලක් හුරු කරගන්න හොඳ නැහැ කියන්නේ. ඒ වගේ ඒකට කොච්චර නොයල්මක් ඕනේද බලන්නකො මහත්තයා අරහත්ත්වයේ පිණිස මේ මාර්ගය නේද ස්වාමීනි මේ ගුණ සමුදායෙන් අර්ථවත් මේ ඔව් මේ මාර්ගයනේ ඒ කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා තුල නැත්නම් ඉන්ද්‍රිය සංවරයේ සතර සතිපට්ඨානේ ජාගරියාන යෝගී තුල කෙලෙස් දැවීම තුල දුතාංග තුල වැඩින ಗುಣ මේවා. ඒතකොට අරහත් මාර්ගයේ අරහත් භව තුල තියෙන ಗುಣ නාගසේන මහරහතන් වහන්සේ එක එක උපමාවලින් දේශනා කරනවා. ස්වාමීනි මෙසේ වන්නේ දැන් ඇත්තටම මේ නොඇලීම මාර්ගයේ වැඩිම පිණිසම උපකාර වන ධර්මයක් වෙනව නේද ස්වාමීනි වෙනවා. මේ සම්පූර්ණයෙන්ම නිවන පිණිස තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ වාගේ ගුණ පුරුදු කරන අය නිවන නිවනමයි අවබෝධ කරන්නේ. එහෙයි. ඉතින් මේ වාගේ ගුණ සුළු වශයෙන් පුරුදු කළත් ඒ අයට සුගතිය දෙව්ලෝ කියන්නේ සුළු දෙයක්. ඒ මේ වගේ පුරුදු කරන අය අරහත් වීමයි. අවශේෂ මාර්ගඵල ගැන කවර කතාවද? ස්වාමීනි නිවසට වැඩම කොට පින්නපාතේ පිණිස නිවස තුලට වැඩමවන්නේ නැතුව පින්නපාතේ ලබාගෙන අහපව වැඩම කරවීම ඒක දුතාංග ධර්මයක්ද? නෑ එහෙම නෑ. ඒ සමහර විසුණුදාන්සලා නිවසේ ආරාධනාවකින් ස්වාමීනි මෙහි සිට වළඳන්ට. එහෙමයි ස්වාමීනි. කියලා ආරාධනා කරනවා. එතකොට වන්දනවා. එහෙම නැත්නම් කොයි හරි ගෙදරක පිලක කරදර බාධක සද්ද නැති තැනක ඒ ශ්‍රමණයන් වහන්සේ ඉඳගෙන දාන වන්දනවා. එතකොට ඒ වගේ තියෙනවා. ඒක ඒ පින්දපාතේ ඒකාන්ත චාරිත්‍රයක් නෙමෙයි. සමහර පින්දපාත යනකොට ආරාධනා කරලා මේ මිනිස්සු ස්වාමීනි මෙතන වන්දනද කියලා එහෙම ආරාධනා කරලා ඉඳවපු විස්තර තැනින් තැන එහෙම මතකයක් තියෙනවා ලාවට වගේ. එතකොට ඒක ස්ථිර දෙයක් නෙවෙයි. එතකොට මහත්තයා මේ අර ඒ සඳේ උපමාව අලුත් සඳක් වගේ යන. ඉතින් මේකට උපමාවට ගන්නේ බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ නොයලුණු සඳක් වගේ. එහෙමයි ස්වාමී. ගෙදරකට යන්නේ අලුතෙන්. මහා කස්සප මහරහතන් වහන්සේ නම් කරුණාවෙන්මයි පින්දපාත වඩින්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ වැඩිපුරම වඩින්නේ දුප්පත් අය ඉන වීදී. අනේ මේ මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ සංසාරේ පින් නොකරපු නිසානේ කියලා හැම දුප්පත් වීදිකම පින්ඩපාත යනවා දවසක් උන්වහන්සේ දුප්පත් වීදියේ පින්ඩපාතේ වඩිනවා වඩින්න හදනකොට දෙවිවරු මේ දෙපැත්තේම සිටිනවා දෙවිවරු මේ දිව්‍ය භෝජන තියාගෙන 500ක් ඒවා නොවලඳා දුප්පතෙක් සොයාගෙන යනවා ඒ නිසා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා දුප්පතුන්ගේ මුනිවරයා කියලා. එහෙමයි ස්වාමී. දුප්පතුන්ගේ මුනිවරයා කියලා. ඉතින් ඒ වාගේ නොයල්මකින් මේ හිත මේ දියුණු කරනවා ඒ මහරහතන් වහන්සේලා. එහෙමයි. ඉතින් මේ විදිහට තමයි මේ මාර්ගයේ දියුණු කරලා මේ මාර්ගයේ වැඩිම තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපිට උතුම් ඒ අරහත් මාර්ගයේ පවසවදාල්. ඒ මාර්ගයට ඒ මාර්ගයේ වැඩම කරන මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීනි. අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ පින්වත් නිලන්ත සේනාරත්න මහත්මයා සහ සමන්ති සේනාරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනාම ඒ සදැහැතියන්ට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා ආරාධනා කරමු ස්වාමීන් අවසරයි ඔව් මහත්මයා අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වය දරන්නේ පින්වත් නිලන්ත සේනාරත්න මහත්මයා සහ සමන්ති සේනාරත්න ඇතුළු පවුලේ සියලු දෙනා ඉතින් මේ නැත්තම් අද රහතන් වහන්සේලාගේ ගුණ ටිකක් අපි වැඩිපුර කතා කරන්න අවස්ථාව ලැබුණානේ එහෙසම් ඉතින් අපි ගොඩක් අය අහලා නැති විස්තර එහෙම තියෙනවානේ ඉතින් ඒවා අපි කවුරුත් හිත පහදවා ගන්න ඕන ඉතින් ඒ ධර්මයේ අහන්ට අද නිලන්ත සේනාරත්න මහත්මයාත් සමන්ති සේනාරත්න මහත්මයාත් ඇතුළු පවුලේ සියලු දෙනා ලොකු දායකත්වයක් දරන්නේ මේ ධර්ම දාණය දෙන්න. ඉතින් ඇත්තට බොහෝ පින් සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඉතින් ඒ නිසා ඒ රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙන්නේ ඒ රහතන් වහන්සේලා ගැන මොහොතක් හරි හිතා ගන්න ලැබෙන්නේ මේ ලක්තිරණී මේ බුද්ධහම කතා වෙන නිසා. සම මේ ලක්තිරණ බුදු බුද්ධ ශාසනයේ සිංහල ජාතිය සුරැකේවා ඒ වගේම මේ ගැන කැක්කුමක් තියෙන නායකයෝ පහළ වේවා කියන ප්‍රාර්ථනාව අපි තුල තියෙනවා. දිවුරු පින් අනුමෝදන් වෙලා මේ ලක්තිරණත් ජාතියත් රටත් ආගමත් සුරකීම පිණිස දෙවියන්ගේ කෘත්‍ය නොමදව ඉටු කරත්වා. ඒ වගේම මිය පරලෝකයේ හදිස්සියේ මිය ගිය රංජිත් සේනාරත්න මහත්මයා අරුණ සේනාරත්න පුතා කියන දෙපළටත් ඒ වගේම රපියල් සේනාරත්න පියාණන්ටත් පින් අනුමෝදන් වේවා ඒ මිය පරලෝකීය ඥාති වූ පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම අවබෝධයේම සැලසේවා. ඒ වගේම අසනීප තත්ත්වෙන් පසුවන KW මැණිකේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වී ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. ඒ වගේම රිත්මල් ඒ වගේම සාරිණී, සොනේරු, සමාධි, මල්මි යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ පින් බලෙන් දිනෙන් දින සාර්ථක වේවා, දියුණු වේවා. වයස අවුරුදු 95ක් වන පී කිරිමැණිකේ අත්තම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස සම්පන්නිය සැලසේවා. ඒ මෑණියන්ටත් සියලු යහපත එවන් කළ පින් කුසල් නිතර සිහියට නැගෙන බව ධර්මය අහන්න පුළුවන් බව යහපතම සැලසේවා ඒ වගේම නිලන්ත සේනාරත්න මහත්මයාට සමන්ති සේනාරත්න මහත්මියට ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට දීර්ඝාෂ සම්පන්නිය මේ ධර්මාභෝධය පිණිස මේ පින් හේතු උපකාරම වේවා ඒ වගේම මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ට ගුරුවරුන්ට පින් සිදු වේවා ශ්‍රද්ධා රූපාණී ලක්තිරු ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා පවත්වන පින්වතුන්ට උපකාර කරන පින්වතුන්ට මේ මාධ්‍ය පවත්වා ගන්නයන්ට උපකාර කරන පින්වතුන්ට පින් සිදු වේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි කාටත් මේ පින් අනුමෝදන් වී මේ උතුම් ගුණ ධර්ම අපේ සිත් තුළ මහත් වේතින් කවදා හරි අපිට නිවන් දකින්න මේ ගුණ ධර්ම ඇති කරගන්නම බෑ. ඉතින් මේ ගුණ ධර්ම ඇති කරගන්න අපිට වාසනාව ලැබේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසෙත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් දහම් පිළිසඳර පවසා වදාලා. ඉතින් අපි හැමදෙනාම අනුමෝදන් වුණු පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරගනිමු. ඒත් එක්කම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ, ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ ලෝකයට මේ දහම් පිළිසඳර දායාද කරගන්නමින් අපි රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් එකසේම අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේට සියලු සුවපත් භාවයේ සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම උන්වහන්සේට අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා සදා රූපවාහිනිය ඔස්සේ ලක්කරපු අන්විතලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නය ආශිර්වාදයෙන් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඊළඟ පරිච්ඡේදයෙන් අපි තාම දයාවෙන් වමුණ ගහන්නම්. එතෙක් ඔබ සෑම සීල දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය